ශ්‍රද්ධාවය තියෙනවානේ අප දේවාලයේ නිමහාට ප්‍රකාශ කළේ ආනාපාන සති භාවනාව මුලින්දම විදර්ශනා භාවනාවක් වශයෙන් වර්ණනාකාරයේ තිබෙන සරල කරුණේකයක්. එෙහිදී දීර්ඝ අවස්ථාවක සහ දීර්ඝ අවස්ථාවක දකින්න ඒ භාවනාව කලේ ප්‍රාකාරයෙන් නැයි අප කරන දෙයක් කලේ අද මේ ඉතිරි කොටස් ප්‍රකාශ කිරීමට අදහස් කරනවා. ඊළඟ කොටස රත්න ආසසන්තෝ රත්න සත්‍යානීති පදානාති රත්න ආපස්සන්තෝ රත්න සත්‍යානීති පදානාති ඒ අදහස කෙටි ආස්වාද කෙටි ආස්වාද වශයෙන් දකින්න දෙකේ බව සහ කෙටි ආස්වාද කෙටි ආස්වාද වශයෙන් අවබෝධ කරගන්න බව ඇත්තම මේ දීර්ඝාස්වාස්වාස්වාදාරලා භාවනා කරන ලබන ආකාරයමයි කෙටි ආස්වාස්වාස්වාදාරලා භාවනා කර යුත්තේ. එනිසා මේ පිළිබඳව විස්තර කතා කිරීම අවශ්‍ය වන්නේ නැහැ. මේක ප්‍රථම සතියේදී අපරණය විස්තර කළ ආකාරයෙන්ම ඒ කෙටි ආස්වාස්වාස්වාදාරලා කරන භාවනා කර යුතුයි. ඒ කෙටි ආස්වාස්වාස්වාස්වාද එසේ තමන්ගේ රූපය කෙරෙහි බලපානවා එසේම ඒකිටි ආස්වාද ප්‍රාසාස නාමය කෙරෙහි එසේ බලපානවා යන කරුණ අවබෝධ කරගන්න මේ නාම රූප දෙක අනිත්‍ය යන ආකාරයේ දකින කෙටි ආස්වාද ප්‍රාසාස සිදු කර ගැනීමයි කලුත්තේ ඒ නාම රූප වෙනවා කියන දැක්කාට පසු ඒ නාම ස්කන්ධයක් තවත් සසු කොටස් වලට බලන් දෙදා ඒ දෙති ආස්වාද ක්‍රියාවෙන් සිදුවන විට වේදනාව නැති වෙන නැති යන ආකාරය සංඥාව සංස්කාරයන් කියන සාමස්කන්ධයන් නැති වෙන්නේ නැති වෙන ආකාරය දකින්න භාවනා කරේද වෙන අර කලින් ඒකාකාකාකාද අරමුණ කරමින් භාවනා කරන ආකාරයෙන් ඒ කොටසක් කරන්නේ මේ පින්වත් දැන්පට දෙකක් පුරා ඒ අනුව ඒ කටයුතු ආගමන ආකාරයට අනුකූලව ඒ දේශ ආස්වාස්කාසා අනුකරණය භාවනාවේ නිරණාන දැන කරමත පුතකෝ ප්‍රගුණ භාවයක් මේ පිළිබඳ හැකියාවක් නියමිත ඇතිවන්නට ඕන. එම නිසා කෙටි ආස්වාස්කාසා අනුකරණය භාවනා කරන විට ඒ දේශ ආස්වාස්කාසා අරමුණු කරමින් පළමුවෙන් භාවනා කොට ඊට පසුයි කෙටි ආස්වාදාසාධන කරමින් භාවනා කරෙත්තේ මේ භාවනා ක්‍රමය ආනාපාන සති භාවනා ක්‍රමය මුලින්දලම අධියෙන් අධියට සෑම අවස්ථාවකදීම ප්‍රගුණ කරන්නට ඕනේ කියන්නේ අද භාවනා කරන එක පමණක් නෙවෙයි පිටක නිසස්සන දර්ශන එක මුලින්ම ගන්න. සතෝ වාස්තක දෙවියන් විශ්ව මහා සාස්ත්‍රාත්මක කරන එක පස්වෙනවා. දීගන් ආසදන්තෝ දීගන් ස්වාමී ප්‍රඥානාදී වශයෙන් දැක්කන පරිදි ඒකාසාස්ථාස්ථාන කරන විකතරම් භාවනා කුසම වේලාව භාවනා කුස ඊට පස්ව සිටියාකාසාස්ථාස අරණ කරමින් භාවනාව කෙරෙන්නේ මේ විදිහට තමයි ඉදිරි කොටස ඒ අනුසීලයේ කොටස් ප්‍රගුණ කිරීම තුළින් පහසෙන් ඉක්මනට සාර්ථක ප්‍රතිඵල ගන්නට තැන්පත් හැකියාව ලැබෙනවා. එහෙම නැත්නම් එකපාරටම කෙටි ආස්වාස් ආස්වාස් කරන කරන භාවනා කරන්නට යාම තරම් සුදුසු නැහැ. ඊළඟ ඒ භාවනාවේ ලක්ෂ්‍ය ඊළඟ කොටස සම්බ්‍රතාය පටිසංවේදී අත්පතිස්ථානයේ සික්තේ සබ්බකාය පරිසංවේදී උපන්ත ස්ථානයේදී එක්කදී කියන කොටස මේ කොටස පිළිබඳව අප විස්තර කළා සමතේ වශයෙන් මේ භාවනාව ප්‍රගුණ කරන ආකාරය විස්තර කරන විට එක් ආකාරයකින් ඒ අයදින් නෙමෙයි අද මේ කොටස අපි ප්‍රගුණ කරන්න දෙන්නේ මොකද අද අපි මේ ප්‍රගුණ කරන්න කල්පනා කරන්නේ විදර්ශනාව මුලින්ම වැඩි ආකාරයෙන් ආනාපාන සතිය දියුණු එතකොට මේ වචන තුනක් තිබෙනවා. සබ්බකාය පටිසංවේදී සික්ඛදීය. මේ වචන තුන පිළිබඳව අප අවබෝධයක් ඇති කරගන්න ඕනේ. සබ්බකාය පටිසංවේදී සික්ඛදීය කියන වචන තුන. එතකොට සබ්බකාය කියන එක අප කලින් විස්තර කළේ සමතේ වශයෙන් මේ භාවනා කරන විට මුළු ආස්වාද කාර්යාත්මක කය වශයෙන් කියන්නේ ආස්වාදයේ මුල මැද අග කියන අවස්ථා තුනම දැකලා භාවනා කරන විට ආස්වාද ප්‍රාස්වාද මුළු කය දැක්කා කියා කෙනෙකුට හිතන්නට පුළුවන්. ඒක විදිහට මුළු කය ආස්වාද ප්‍රාස්වාද කයම කෙනෙනවා. මේ සත්‍යයේ නිවේදි විදර්ශනා භාවනා කරන විට සබ්බකාශීන වචනය අදහස් කරන්නේ. අනිත් අතට මෙන්න මේ සබ්බකාය පරිස්සමයේදී අත්‍යවශ්‍යතාවයේ පිටකද කියන කොටසේ සිට ඒකේට ඇති සියලුම කොටස් බුදුරජාණන් වහන්සේ දෙන්නුම් කරලා තිබෙනවා විදර්ශනාව දිනුන ආකාරයෙන් කටයුතු කිරීමයි. එමත් නැත්නම් සම්පේ දිනුන ආකාරයෙන් කටයුතු කිරීම සඳහා නෙවෙයි ඒක තවටකදී පැහැදිලිව අවබෝධ වෙනවා. එතකොට සබ්බ කාය කියන එකෙන් අදහස් කරන්නේ මොන කය කියන එකද? කය කියන්නේ අදහස රාශිය ගොඩ සමූහය කියන අර්ථය. එතකොට ඒ සත්කාය කියන එකට නාම කායත් ඇති වෙනවා, ඇතුළත් වෙනවා, සෝත කායත් ඇතුළත් වෙනවා. ඒ නාම කාය සහ රූප කාය කියන දෙකම පිළිබඳ මන අවබෝධයක් ලබන්න ඕනේ සම්බකාය කියන්නේ. එතකොට එහිදී අදහස් ගන්න ආස්වාද ප්‍රාර්ථනා කරනවා. අර සමත භාවනා කරනකොට ඒක අපේ අදහස් පිළි ආස්වාද ප්‍රාසාර වශයෙන් මෙහිදී අදහස් කරන්නේ මුළු නාමකය සහ මුළු රූපකය කියන කොටස් දෙකම. ඊළඟ වශයෙන් සික්කතේ සම්බාය පක්ෂාමේදී අසල සාමේ සික්කතේ. සික්කතේ කියන්නේ අදහස සික්මනවා. බුදුරජාණන් වහන්සේ දෙන්නුකට වඩා රැකෙන්නේ සික්කතේ කෝ වික්‍රේ දෙක්ඛෝ සක්මා සික්ඛතේ වික්ඛතේ කිංච සික්ඛතේ අධිශේලං චිත්තේ අධිශේලං චිත්තේ අධිෂ්ඨානං චිත්තේ චිත්තේ කෝ විතරේ නිකෝ තස්මා චිත්තෝ ඒවච්චති නේසුමදරයන්ා දෙවිස්සට කොට දක්වා තිබෙනවා මේ චේත කියන්නේ සයිත්‍ය කියන්නේ හික්මන පුද්ගලයාට රහත් අවස්ථාවම කෙනෙකුටම ඒක කියන වචනය පාවිච්චි කරන්නේ රහත් ලෝකනාන්ට අපේ කෙලවත් අසයිත්‍ය කියන වචනය පාවිච්චි කරනවා ඒ සයිත්‍ය කියන්නේ හික්මන පුද්ගලයා කියන්නේ තුන් ආකාරයෙන් ඉක්මන පුද්ගලයෙකු. තින්ත සෙක්කටි සම ආකාරයෙන් ඉක්මන්නේ අදිස්ත්‍ය ලංකේ සෙක්කටි අදිස්ත්‍යයේ වෙන ආකාරයෙන් ඉක්මනවා. අදිස්ත්‍යංකේ සෙක්කටි අදිස්ත්‍යය කියන්නේ සමාධිය වෙන ආකාරයෙන් ඉක්මනවා. අදිස්මඤ්ඤංකේ සෙක්කටි අදිස්ඥාව වෙන ආකාරයෙන් ඉක්මනවා. මේ සංස්කාර තුනෙම දෙසීල අධිචිත්ත අධිපඤ්ඤා කියන ඒකීකරණ පෝෂණය වන ආකාරයෙන් අපගේ ආනාපාන සති සමාධි භාවනාව දියුණුවන්නට ඕනේ. එවිටයි අපට නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න හැකි වන්නේ. සම්මතයක් වශයෙන් භාවිතා කරන විට මේ ආනාපාන සති සමාධි භාවනාව අර අධිපඤ්ඤාමික ශික්ෂණය කියනක දියුණු කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. සමතයක් වශයෙන් ආනාපානය දියුණු කරන විට සීලය ප්‍රතිචාර කරන නිසා සීලය තිබෙනවා. සමාධිය වැඩෙනවා. ඒ සීල සමාධිය කියන අංග දෙක වැඩුණාට සමථයක් වශයෙන් සමාධිය දිනු කර පමණින් ප්‍රඥාව දිනවන්නේ නැහැ. එම නිසා මේ පසු බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සතිය විස්තර කරන සෑම චිත්තතිය කියන වචනය පාවිච්චි කළේ ඒ සෑම අවස්ථාවකදීම අතිප්‍රඥාවක් ජීවනවන්නට ඕන. ඒ මෙම නිසායි අප ප්‍රකාශ කළේ මේ ආනාපාන සතිය භාවනාව භාවනාවේ දැක්කෙන ඊළඟ සෑම කොටසක්ම විදර්ශනා භාවනාව වඩන ආකාරයෙන් විදර්ශනා භාවනාව වැඩි යුතු ආකාරයෙන් ප්‍රගුණ කළ යුතු බව දැක්වීමට බුදුරජාණන් වහන්සේ කොට ප්‍රකාශ කළ බව එතකොට කායානුපස්සනාව පිළිබඳ කොටස් හතරක් ඒ කොටස් හතරෙන් එකමම දේ සික්ඛුටි කියන වචනේ ඊට පස්සේ සිතානුපස්සනාවේ කොටස් හතරක් වේදනානුපස්සනාවේ හතරක් හා ධම්මානුපස්සනාවේ හතරක් කියලා තව ඉදිරියේ කොටස් 12ක් තිබෙනා එතනම අවස්ථාවකදීම සික්ඛුටි කියන වචනේ බුදුරජාණන් වහන්සේ යොදාගත්තේ ඒන් අදහස් කරන්නේ අතිශීල අධිතිස්ස අධිපඤ්ඤා කියන ධර්ම තුනම අපේ ජීවන ආකාරයෙන් අපේ භාවනාව උපදින කරේ බවයි. එතකොට අපට නිර්වාණ ධාතුවේ සාර්ථකත්වයෙන් ගන්නට. ඊළඟ වචනේ පටිච්චසමුප්පාදේ. පටිච්චසමුප්පාදේ කියන්නේ අර්ථය දැනගන්නවා නැත්නම් විඳිනවා කියන එකයි. නැත්තම් සමානට අත්දකින්න විඳින්නුම දැනගන්න. ඒ කියන්නේ දැන් දුකක් දැනෙනවා නම් මේක තමයි අත්දකින තමයි විඳින. විඳින ගමන් මේක දුක කියලා දැනගන්න. අන්න ඒ මාත්‍ය ඒ පටිසංවේදී කියන කෙනෙක් දැක්කේ. එතකොට මේ සම්බතය මුළු කයම මුළු නාමය මුළු රූපකය පිළිබඳව නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම සඳහා යම් ආකාරයකින් දතයතු නම් ඒ සෑම ආකාරයකින්ම දැනගැනීම අධිශේලාධිපත්‍යාවේ ප්‍රඥා කියන ත්‍රිවිධාම පූර්ණේ වෙන ආකාරයෙන් මේ ආනාපාන සංකේ සමාධි භාවනාව වැඩි යුතු බවයි බුදුරජාණන් වහන්සේ මේ පාඩයෙන් මෙලෙස විස්තර කොට වදාළේ සමාවාදී ආශ්‍රමයේ ආස්වාස් පාස්වාසාරණ කරමින් භාවනා කරනවට වඩා ඒවා ගැන අවබෝධයක් ඇතිව භාවනා කිරීම තමයි සාමාන්‍ය සුදුසු. එතකොට කොයි ආකාරයෙන්ද මේ නාමකය සහ රූපකය කටයුතු වන්නේ? නාමකය සහ රූපකය මුල් සබ්බකය මුල් නාමකය සහ මුල් රූපකය නම් මේ අපි ගන්න ලබන දීර්ඝාසාස කුලෙන් හෝ කුටි ආසාස ආසාස කුලෙන් හෝ නිරන්තරයෙන්ම වෙනස් කරන ආකාරයේ ඒ දීර්ඝ සහ කුටි ආසාස ආසාස අරමුණු කරමින් භාවනා කරන විට යෝගාවචරයේකට සම්මානිකම අත්දැකීමට හැකියාව ලැබෙනවා. එසේ ඒ සෑම ක්‍රියාවක් ගන්නෙම නාමකය වෙනස් වෙන ආකාරය, සිතසින රූපකය වෙනස් වෙන ආකාරය, අනිත්‍ය යන ආකාරය පැහැදිලිවම දතේ ඒ නිත්‍ය ධර්මයක් නෙවෙයි ස්ථානකණයක් පාස්තාන වෙනස් වෙන ධර්මයක් ඒකේන අවබෝධයේ භාවනා වලින් අත්දකින්න ඕනේ. කියන්නේ අනිත්‍ය ඥානයක් ඉස්සන්න ඒ නිසාම මේක නිත්‍ය නෙවෙයි කියන අවබෝධය ඇති කරගන්න. මේ කානිත්‍ය අනිත්‍ය කියලා සිහිපත් කිරීම නෙවෙයි අනිත්‍ය ඥාන ආකාරයේ දැකලා ඒක ප්‍රත්‍යක්ෂ කරලා මේක නිත්‍ය ධර්මයක් නෙවෙයි අනිත්‍ය කියලා අපේ කියනවා. මේ නාමකය සහ රූපකය දුක්ඛ ධර්මයක් බව අවබෝධ කර යුතු වෙනවා පටිසංවේදී කියන වචනයට ඒ අර්ථයක් දෙනවා. මේක සත්‍යක් නෙවෙයි මේ නාමකය කියනක මේ රූපකය පාදින සත්‍යක් නෙවෙයි මේකේ පැවැත්මම ඒකාන්ත වශයෙන් දුක්ඛ කියන එක අවබෝධ කරගත යුතුමයි භාවනාව කරන්නේ. ඊටාමතරව මේ නාමකය සහ මේ රූපකය සම්පූර්ණම නාම රූප දෙකම සංසයයක් ආසන්න භාවනාව තුළින් වෙනස් වෙන වෙනස් වෙන යන ආකාරය දක්න විට සංසයකදීම නාම ප්‍රඥා තියෙනවා ඇති වෙනවා නැති වෙනවා සංසයයක් මොහොතකදීම නාම රූප ප්‍රත්‍යයෙන් පවතින නැති වෙනවා මේක ධාතුන් විට මේ ඇතිවීම නැතිවීම යන මේ ක්‍රියාවලිය හැදෙනවා මේ නාමස්කන්ධය සහ රූපස්කන්ධය තුළ සත්‍යයක් වශයෙන් ගැනීමට ආත්මයක් වශයෙන් ගැනීමට මම වශයෙන් හඳුනා ගැනීමට කිසිම ධර්මයක් ශේෂ නොවන බව අවබෝධ කරගත යුතුයි. ඒක දැකේ තියෙනවා. ඒ කියන්නේ රූපස්කන්ධය නිරන්තරයෙන්ම වෙනස් වෙනවා නම් නාමස්කන්ධය නිරන්තරයෙන් නැති නැති යන ධර්මයක් නම් මේ ධර්ම දෙක තුළ මම කියා හෝ ආත්ම වශයෙන් හෝ ගැනීමට කිසිම ධර්මයක් සුවිශේෂ නොවන බව අවබෝධ කරගන්න. මේක අනාත්ම ධර්මයක් කියන එක පටිසංවේදී අවබෝධයෙන් මේ භාවනා කරන්නේ මේ ධර්මයට අවබෝධ කරගන්නේ. ඒක අමතරව මේ ධර්මය නාමරූප ධර්ම දෙකම නිරන්තරයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යන ධර්ම දෙකක් වුණා මේ සාරා ධර්මයක් නෙවෙයි නිස්සලෝ සෝණ්‍ය ධර්මයක් බවට අවබෝධ කරගන්න වෙනවා. මේ පරිසංවේදී කියන එකට තවත් කරුණු ආකාර කීපයකින් අපි මේ නාමකය සහ රූපකය අවබෝධ කරගන්න තියෙනවා. විශේෂයෙන්ම මේ රූපනාම දෙකේදීම අප කලකිරීමේ ධර්ම වෙනා මේවාට ඇලීමේතු ධර්ම නොවේ කියන එක පැහැදිලිව සමාජ තේරුම් ගන්නට ඕන. මේ නාමයේ මේ රූපයේ මේ දෙකම අනිත්‍ය නිසා දෙකේ වෙනස් කලකිරීමේ තියෙනවා. මේක නිරන්තරයෙන් දුක් ලබා දෙන ධර්මයක් නිසා ඒ දෙක කෙරෙහිම කලකිරීම දෙවි. මේක සමාජ ඕනෑම දෙයක් හසුරවන්නට නොහැකි වෙන හේතුඵල ක්‍රියාවලියක් වෙන ආත්මීය ධර්ම නොවන නිසා මේ නාම රූප කෙරේ කලකිරීම දෙවි. මේ නාම රූප කෙරේ නිරන්තරයෙන්ම දුක් ලබා දෙන නිසා මේ නාම රූප දුකට හේතු වෙන නිසා කලකෙලේ ඇති. මේ ආනාපානී වශයෙන් මේ ආනාපාන පද සමාධි භාවනා ප්‍රබල කරන විට සමාධියේ නාම ස්කන්ධය සහ රූප ස්කන්ධය කෙරෙහි කලකෙලේ යුතු බවත් අවබෝධ කර ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා. පටිසම්මේදී කියන වචනයට ඒකක් කියන්නේ. ඒකත් අමතරව මේ නාම මේ රූප කියන කොටස් දෙක තිබෙනවා යම්කිසි ඇදීමක් තිබේ නම් ඒ ඇදීම නැති කර ගත යුතුයි කියන අවබෝධය සමාජයට පැහැදිලිවම සමාජයේ සිට තුළින්ම මතුවේ එන ආකාරය දකින්නට පුළුවන්කම තිබෙන්නට ඕන. ඒ කියන්නේ ඉගෙන හිතනවා මේ ගැන හිතනවා මේ කලකිරීම කියනකට නැහැ නේද කියලා හිතනවා මේ ඒ නොයැලීම ඒ කලකිරීම විසු බව හදවත පදයෙන් මතී වෙනකොට බලෙන් බලහත්කාරයෙන් අපි සිතට ආවර්තනය කරන්න යන්නේ ධර්මයක්. භාවනාව තුළින් හදවත පදයෙන් මතී එන විට ඒක අපි දකිනා මේක කෙරෙහි නොඇලිය යුතුයි කියලා. මේ රූපස්කන්ධයේ කෙරෙහි ඇලෙන්නේ නාමස්කන්ධයේ කෙරෙහි ඇලෙන්නේ නාමස්කන්ධය තුළින් ඒ කියන්නේ ඇලීම කියන්නේ සිත තුළ. රූපේ කෙරෙහි ඇලීමක් කියනවා නම් ඒකත් නාම ධර්මයක්. නාම කෙරෙහි ඇලීමක් තිබෙනවා නම් ඒකත් නාම ධර්මයක්. එතකොට මේ භවනාවට මනෝමය ප්‍රගුණ කරන විට නාමකය නිරන්තරයෙන් වෙනස් වෙවි වෙනස් වෙවි ආයන ආකාරයේ අනිත්‍ය යන ආකාරයේ අත්දැකීම විට. එලෙසින්ම නාමස්කන්ධය ඒකයි වෙන්නේ. සෑම මොහොතක් පාසා වෙනස් වන ආකාරය අවබෝධ වන විට මේ ඇලීම නාම සංජය තුළ පවත්නා ධර්මයක් නිසා ඒ ඇලීම පවා සෑමතනයක් පාසම වෙනස් වෙමි වෙනස් වෙමි යායසෝ නාම ධර්මයක් නම් මේ නිරන්තරයෙන් වෙනස් වෙන මේ නාම රූප කෙරෙහි කුමනක් ඇලීමක්ද කියන අවබෝධය ඇතිවන්නට ඕන. ඒ අවබෝධය තමයි ඒ නාම රූප කෙරෙහි පවත්නා නැදී නැතිවීම සඳහා ඉතාමත්ම ගැඹුරින් ඇතිවිය යුතු අවබෝධය. නැත්නම් මේක දුකක් නිසා නෙවෙයි, දුේ විරාගයේ පස්සේ කියන ආත්මය නෙවෙයි. ඔය මනසේ ප්‍රකාරණා තමයි තාමත්ම පාවෙක් වශයෙන් වැඩලා වයින්. මේ දානස්තරව මේ නාම රූප දෙක පෙරේ යම් කිසි උපාදානයක් පල්ලා ගැනීමක් තිබේ නම් මේ උපාදානයේ අත්හල යුතු බව අවබෝධ වන්නට ඕනේ. සබ්බකාය පරිසංවේදී නාමකය කෙරෙහි සාරූපකය දෙන්නේ අතහැරීමක් සිදුවිය යුතු බව පරිසංවේදී අත්දකින්නට ඕනේ දැනගන්න ඕන. බුදුරජාණන් වහන්සේ අපේ සතර සතිපට්ඨාන සෝත්‍යාවයෙන් මේ දේශනා කරන්නේ ඒ සෑම කොටසක් අවස්ථානයේ සිවුහාසේ දෙන්නම් කරන අනෙක් කිසිම ලෝකයේ උපාදේශ කියලා පාඩම් නෑ ඒක ප්‍රගුණ හොඳට අහලා තියෙන පාඩයක්. කිසිම ධර්මයක් උපාදාන කරන්නේ නැහැ කියන එකයි මෙච්චරකෝසේ ලෝකේ උපාදයට කියන කියන්නත්. එතකොට අපි මේ භාවනාවට ගන්න ලබන මේ නාම සංගය රූප සංගය උපාදාන නැකල යුතු බව ඒවා අත්හල යුතු බව අවබෝධ කරගන්න මේ නාම රූප දෙක කෙරෙහි ඇලිලා ඒ ගැන උපාදාන ඇති කරගෙන සිටින තාක් කල් ඒ නාම රූප අත්හැරීම තුළින් අවබෝධ කළ යුතු නිර්වාණ ධාතු සාක්ෂාත් කරන්නට බැහැ. නිර්වාණ ධාතු කියන්නේ නාම රූප දෙක නැති යනවා. නාම රූප කියන්නේ සංස්කාර ධර්ම. සංස්කාර නැති යන සංස්කාර භාවයකට පස්සන ස්වરૂපයේ නිර්වාණ ධාතු කියන්නේ. ඒ විසංඛාර භාවයේ නාම රූප නිරෝධයේ නැත්නම් සංස්කාර නිරෝධයේ අත්දකින්නට නම් සංස්කාර අතහැරීමේ අතහැරීමේ යුතු බව ගැන සමහරට පැහැදිලි අවබෝධයක් තිබෙන්න ඕනේ. මේ සංස්කාර ගන්න අතහැරීමේ යතනදී තියෙන අවබෝධයේ පිටතුන් ඇතිවන විසයි. ඒ ගැන තමයි ප්‍රත්‍යක්ෂ දැනීමක් ඇතිවන විසයි අපිට පහසෙයි ඒ නාම ධර්ම සහ ඒ රූප ධර්ම අතහැරීමට හැකියාවක් ගන්න. මෙන්න මේ අතහැරීමට අමතරව මේ නාම ධර්ම සහ රූප ධර්ම සම්බකාය ඒ සියලුම කොටස් එකම නිරෝධයේ පස්සනාකාරය අවබෝධ කරගත යුතුයි. අර කලින් කියපන්නේ නිරෝධය කියන්නේ වඩා ගැඹුරු දර්ශනයක්. අනිත්‍ය කියන්නේ සෑම මොහොතක් පාසාම සෑම සමයක් පාසාම වෙනස් වෙන වෙනස් වෙන වෙනස් වෙන යන ස්වરૂපය නිරෝධය කියන්නේ කියන්නේ නිවීම නිවීම යන ආකාරය. ඒ කියන්නේ ඉස්සරහට දකින නාම රූප, පස්සට දකින නාම රූප දකින විට නැතිවි නිවි යන. ඒ පස්සපස්සේ පරිණිම් පරිණිම් දැකන නාම රූප දෙක ආපස්සේ බැලුවොත් එහි කිසිවක් ගන්න දෙයට නොවේ වෙන්නේ නැතුව නිරෝධයට පස්සේ ඇති ආකාරයේ දකින කලදී අපේ ජීවිතයට නිරෝධය, ඒ කියන්නේ නාම රූප නිරෝධයේ පිළිබඳ පරම්පරාවක් ඇති වෙනවා. මෙන්න මේ නිරෝධය දැකියේ බුද්ධ ධර්මයක් නිරෝධය මේ නාමයන්ගේ සහ මේ රූපයන්ගේ නිරෝධයේ පටිසංවේදී අපි දැක්ක යුතුයි අපගේ භවනා වලින් මෙලෙස මේ නාම ධර්ම සහ රූප ධර්ම නිරෝධ වන විට ඒ තුළින් මතුවන චතුරාර්ය සත්‍ය ධර්මයේ අපේ පටිසංවේදී දැකෙන්නේ ඇත්ත වශයෙන්ම මේ ධර්මය ඒකාන්තම නිවනට යොමු කරන භවනා ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ එම නිසාම චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ අවබෝධය තුළ මේ භාවනාව තුළින් අපි ඇති කරගත යුතුමයි. විශේෂයෙන්ම ඒ නාම ධර්ම සහ රූප ධර්ම නිරෝධයට පත් වෙන විට අපි හිතමු මේක කොටස් දෙකකදී සිදුවෙනවා කියලා. එහෙම සිදුවෙන අවස්ථා තියෙනවා. නාම ධර්ම රූප ධර්ම නිරෝධදී පත් වෙන නාම ධර්ම නිරෝධ වන අවස්ථා එහෙම බොහෝ විට සිදුවෙනවා. එතකොට රූප ධර්මයන් නිරුද්ධ වී ගියා නම් කියන්නේ සමා භාවනා කර කර තියෙන නාමයේ රූපස්කන්ධය අරමුණු කරමින් ඇතිවීමෙන් නැතිවීමෙන් යන ආකාරයෙන් දෙක දෙක සිටින්නේ මෙසේ සිටින විට අර කියපු ආකාරයෙන් නිවියාම රූප නිරුද්ධ වියාම දැක්කා නම් සමාධිය සිටට මේ සමාධි රූපකය සම්පූර්ණයෙන්ම අරමුණු නොවි සිත්තු අභ්‍යාසයක් බවට එකපත් වෙනවා සිත්තු මේ දර්ශනයක් බවට පත් වෙනවා මේ දර්ශනයට පත් වෙන විට මේ කය අරමුණු කරමින් යම් දුකක් ඇති වුණා නම් මේ දුක නැති වෙනවා. දැන් මේ කය අරමුණු කරමින් භාවනා කරනවා. වාඩිලා ඉන්නේ දුකයි, වේදනා දැනෙනවා, අත්දෙනවා, හද දෙනවා. මේක ආකාර පීඩා දුක්. වලට මෝහන පානික දෙන භාවනා කරන කාලය තුළදී රූපයේ පිළිපෙණි. රූපයේ සිට අරමුණු වෙමින් අරමුණු වෙමින් භාවනා කරනවා. දැන් ඇත්තට කියාගත්තොත් මේ ඇගේ රූපකය මෙහෙට පැටලෙනවා. ඒ රූපකය තිබෙන නිසා දුක් තිබෙනවා. අර රූප නිරෝධය ඒ කියන්නේ රූපක සම්පූර්ණ පිටුම නැති ගියාපසුව රූපයේ සාධක කරගෙන දුකක් ඇතිවන්නේ වේදනාවක් ඇතිවන්නේ රූපයේ තියෙන බව දන්නේ නැහැ කිරිවැටෙන්නේ නැහැ කඩ වෙන්නේ නැහැ වාක්කෙ දෙන්නේ නැහැ දුකක් ඇතිවෙන්නේ එතකොට පැහැදිලි අවබෝධයක් ඇති වෙනවා මේ රූපකය සිදින දුක රූපකය නිරුද්ධ වෙන්න දුක නැති වෙනවා රූපකයට තියෙන දුක මිනිසුන් තමයි නාමකය. නාමකය මේ පිටිත කියලා උදාහරණයක් වෙන ප්‍රබල වශයෙන් නම් ඒ සිිතේ පැවැත්ම දුක සිිතේ විරුද්ධ වීම කියන මෙතන සැපයක්. ඒක තමයි සදාකාලික සැපයක් වන්නේ මේ වාක්‍යයක් මන්නේ. එතකොට නාමයන්ගේ ස්වરૂපයන් සහ රූපයන්ගේ ප්‍රවචන යන්තන පවතිනවා එතන තමයි දුක්ඛ සත්‍ය ඒකයි දුක්ඛ සත්‍ය කියලා පරිස්සම් වේදී දැකේ. මේ නාම රූප දෙක මෙලෙසින් මුදුත් යන ආකාරයේ දකින්නේ අනිත්‍යතාවයේ පරිසා අනාත්ම දක්ෂණය කරයි. නිරන්තරයෙන් වෙනස් වෙන වෙනස් වී යාම තුළින් නිරෝධයට යනවා ඒ තුළ මම කියලා ගන්නට කිසිවක් තේසනවනවා අන්න ඒ අනිත්‍ය දර්ශනය සහ අනාත්ම දර්ශනය තුළින් මේ නාමයන්ගේ ස්වභාවයන්ගේ නිරෝධයේ අද්දතිය හැටි වන ආකාරය සමාජම අවබෝධ වූාට පසුව ඒ නාම රූප දෙක අනිත්‍ය යන ආකාරයේ යථා ඒක අනාත්ම භාවයේ ඒ නිරුද්ධ වෙන භාවයේ කියන එක දුක්ඛ නිරෝධගාමී පටිපදාවේ සත්‍යය කියන අවබෝධය ඇති කරගන්න ඕනේ. මේ දුක්ඛ නිරෝධ ගාමී පටිපදාවේ සත්‍ය විස්තර කරන විට පොත්පත්වල දක්වා ඇති ප්‍රඥාන මහන්සේ පෙන්වන කර ඇති සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී අංග 8 උත්සම අවස්ථාවක් ගැන අපි මේ කතා කරන්නේ මෙහිදී ඇතිවන සම්මා දිට්ඨිය ප්‍රඥාව යහපත් දැක්ම මාර්ගය සත්‍ය බවට පත් වෙනා මේ සංස්කාර ධර්ම අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් සහ නිරෝධයට පත්වන ධර්ම වශයෙන් අවබෝධ කර විට මෙන්න මේ මාර්ග සත්‍යය පිළිබඳව වෙනවා පටිසංවේදී මෙන්න මේ විදිහට මේ මාර්ග සත්‍ය අවබෝධ වීම තුළින් නාමයේ නැති නිරුද්ධ වීමත් රූපේ නැති නිරුද්ධ වීමත් නාම රූප දෙකම නැති වී සංස්කාර සිද්ධාගෙන නොවි නිසංස්කාර ගතනේ සිට නිරෝධයට පත්වන විට මේක නිර්වාණ ධාතුවයි කියලා අපි අවබෝධ කරගත යුතුයි. නිරෝධ සත්‍යය ඒ තමත්තර මේ නිරෝධ සත්‍ය අවබෝධ වන විට නාම රූප ධර්මයන් සම්පූර්ණයෙන්ම ඒ අවස්ථාවේදී හේතු නිරෝධයෙන් යන නිසා ඒ ඒ මාර්ගයට අදාළ වෙන සංයෝජන ධර්ම, ක්ලේශ ධර්ම, අවිද්‍යා සංඥා ඒ ඒ මාර්ගයට අනුකූල වන පරිදි නිරුද්ධ වී යනවා නැති වී යනවා පහළ යනවා ඒ කියන්නේ රටත් වෙනසෙන් සෝවාන් ඵලයට වත්ක් කෙනෙක්පත් වන විට ඒ නාම රූප නිරෝධය අත්දැකෙන විට නාමස්කන්ධය නිරුද්ධ වී යනවා. ඒ නාමස්කන්ධය තුළ තමයි සක්කාය දීතිය පවතින්නේ. නාමස්කන්ධය තුළ තමයි අවිද්‍යාව පවතින්නේ. නාමස්කන්ධය තුළ තමයි සංහාව කියන්නේ ක්ලේශ ධර්ම කියන්නේ සංයෝජන ඕමන ධර්මයක්. ඕම යෝග සංධර්මයක් පවතින්නේ නාමස්කන්ධය තුළ. ඒ නාමස්කන්ධයේ ඒ මාර්ගය පහළ වෙන එක තේරුම් යන යනකල්හි ඒ මාර්ගයට අදාළ සංයෝජන ධර්මයේ සෙවත් මේ සතර දුකේ නැවත නැවත දුක්න දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය වෙනයි කියන අවබෝධය පරිසංවේදී දකිනවා එතකොට මේ සබ්බකාය පස්සන්නේදී අසද ස්වාමීන් දෙකේදී සබ්බකාය පස්සන්නේදී සසද ස්වාමීන් දෙකේ තියෙන කොටස ප්‍රගුණ කරන විට අපි මේ නාමකය පිළිබඳව සහ මේ රූපකය පිළිබඳව මානෙ කියන ලද කරුණු අවබෝධ වෙමින් අවබෝධ කර ගනිමු. අදිශීල අදිශිෂ්ඨ අධිපන්නා කියන ත්‍රිස්තාව පූර්ණේ වන ආකාරයට අපි මේ භාවනාව කළ යුතුයි කියන එකයි මේ කියපු පාඩේ අදහස. මුළු කය දකින්න ආස්වාද කරමින් හිටිනවා මුළු කය දකින්න ආස්වාද කරමින් හිටිනවා කියන එකේ අදහස මේ ඇයට දැන් අවබෝධ වන්න ඕන. ඊළඟ කතාව පස්සංග්‍රහණ සංඛාරණ අතිස්ථානයේ දෙකේ පස්සංග්‍රහණ සංඛාරණ පස්සස්ථානයේ දෙකේ මේකත් එකක් ගැඹුරු කතාවක්. මේවා මම තේරුම් ගන්න මොකද මේ අවස්ථාවේදී ගැඹුරු තම කියන්නේ සිදුවන්නේ කවදාවත් කියන්නේ එකමක් නෙමෙයි. අත්සන්තයන් කාය සංඛාරං කාය සංඛාර සංසිඳවමින් සික්ඛති සික්ඛය. අපි මේක සම්පයක් වශයෙන් ගමන කරන ආකාරය කලින් ප්‍රකාශ කළා. ඔය විසුද්ධි මාර්ග වෙන පොත්පත්වල ඒවා දක්වා තිබෙනවා. අධිපඥාව දිනුනෝවේ නැත. සම්පී සමාධිය සහ සීලේ දිනුවන ආකාරයෙන් එවිට ඒ භාවනා කරන්නට දෙනකොට හැකියාව ලැබෙනවා. එහිදී සම්පස්සම්දයන් කාය සංඛාරං කාය සංඛාර සංකේතවනවා කියන එක අප විස්තර කළේ තෙන්නේ පොත්පත්වල දක්වා තිබෙන්නේ මේ ආස්වාද ආස්වාද කය සංසිඳවන භාවනා කරනයි කියන්නේ මේ කියන්නේ ආස්වාද පාස්වාද සංසිලී සංසිලී ගොත් සම්පූර්ණයෙන්ම තේරෙන පක්ෂයක් සමත වශයෙන් භාවනා ප්‍රගුණ කරන විට හතරවෙනි ධ්‍යානය හෝ ඒ නිහා ධ්‍යානවලට සිතපත් වෙන කලී ඇතේනවා. ආස්වාද පාස්වාද සංසිලී කරන්නේ ගොත් සම්පූර්ණයෙන්ම නොතේරෙන නිරුද්ධ වෙන යන පක්ෂයක් එමත් උඹද පක්ෂයක්. අන්න ඒකේ කාය සංඛාර සංසිඳනයි කියලා සමත වශයෙන් කතා කරන විට අපි කොහොමද කළා. මේ කතාව කිසිසේත්ම මේ විදර්ශනා භාවනාවක් වශයෙන් මේ භාවනාව කරන මේ අවස්ථාවට ගැලපෙන්නේ යෝග්‍යයි. ඒ අදහස නිලින් බුදුරජාණන් වහන්සේ දෙන්නම් කළේ මොකද මෙතන සිත්පතේ කියන වචනය දෙන්නම් කරලා තියෙන්නේ. ඉක්මනවා ප්‍රඥාව වැඩි ආකාරයෙන් කියනවා. ඒකන් ආස්වාස් ප්‍රාසාව දෙක සංසිඳලා යනවා දැක්කට පස්සේ මොන හරි ප්‍රශ්නාවක්. සමාධිය වැඩි එකක්. සිහියේ එකතු කරලා කරන නිසා සීලේ වැඩි අධිපත්‍නා දෙනවා නෑ. ඒ නිසා මේ කොටස් කියන්නේ විදර්ශනාව අරමුණු කරන බුදුජානක මහතේ දේශනා කරලා තියෙන එකක්ය අවබෝධ කරගෙන අපිට බුද්ධ අවවාද පිළිපදින භාවනා කරන යාමට උත්සාහ කරලා තියෙනවා. එතකොට පස්සම්බයන් කාය සංඛාරං භාය සංඛාර සංකලන සංස්කාර කියන වචනය. විවිධ තැන්වල විවිධ අර්ථ දක්වන වචනයක්. මේ දන්නවා සම්මායිත අසල ඇති අවිද්‍යාපත්‍ය සංඛාර කියනකොට අවිද්‍යාව පාදක කරගෙන සංස්කාර ධර්මය දෙනවා කියන එකෙන් අදහස් කරන්නේ කුසල කුසල කර්ම. නැත්නම් ධ්‍යාන සිත් හතරෙන් ධ්‍යාන විශේෂයෙන් ඒ මොනක්ද? මේවා තමයි එතන අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එකේදී සංඛාර කියන වචනේ සංස්කාර කියන වචනේ විස්තර කරන විට දැක්වීම තියෙනවා. ඊළඟට තව එකක් කියනවා සබ්බේ සංඛාරා අනිත්‍යා සබ්බේ සංඛාරා දුක්ඛා කියලා සංස්කාර කියන වචනයක්. ඒ දෙය දක්වන්නේ ජීවිතෙන් හටගත්තා වූ සියලුම ධර්ම සංකත ධර්ම. ඒ පාඩයෙන් අදහස් වෙන සංස්කාර කියන වචනේ අදහස ඒක. තව තියෙනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා පංචස්කන්ධයේ විස්තර කරනකොට සංස්කාර කියලා වචනයක්. ඒ සංස්කාර කියන්නේ සිතේ යෙදෙන සංචේතනා සිතිවිලි වලට රූප සංචේතනා, ශබ්ද සංචේතනා ආදී සිතිවිලි වලට. මෙතන කියනවා කාය සංස්කාර කියලා වචනයක්. මේ කාය සංස්කාර හා සම්බන්ධව වචන තුනක් තියෙනවා. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා. ඒ එතන දැක්වෙන සංස්කාර කියන එකේ අදහස කලින් තිබෙච්ච එකම දෙයක් වගේ. වචී සංස්කාර කියන්නේ හිත තුළ විතක්ක විචාර චෛතසික දෙක ක්‍රියාත්මක වන ගතිය. වචී සංස්කාර නිරුද්ධ වෙනවා කියන්නේ ඒ සිත තුළ පවත්නා වූ විතක්ක විචාර චෛතසික දෙක නිරුද්ධ වී යන සාමාන්‍ය සමත වශයෙන් භාවනා කරන විට දෙවන ධ්‍යානය සිට ඉහළ ධ්‍යානවලදී මම කියන්නේ සූත්‍ර පිටකේ පාඩක කරන කරුණ ඉස්පත් කරන ඒ දෙවන ධ්‍යානයේ සිට ඉහළ ධ්‍යානවලට සිටපත් වෙන විට විකස් වේචාව දෙක නිරුද්ධ වී යනවා. එවිට කතා කරන්නට මොකද කතා කරන්නට නම් විතක්ක ਵਿਚාර කියන කයක ධර්ම දෙක අපේ පිටට ඇතුළත් ඕන. විදර්ශනා භාව තමයි කතා කරන්න නැති බව කියන සියමි භාවනාවේ තේරුණාද කියලා මම දෙන්නසෝ. ධර්මයක් දේශනා කර කර සිටින විට වුවත් අර විචක් විචාර දෙක සම්පූර්ණ නිරන්තරයෙන් කියන්නේ සම්පූර්ණ පිළිත නිතරම වශයෙන් පිටකන්නට බැරි සම්පූර්ණ ශූන්‍ය භාවයකට පිටපත් වෙනවා. මේකට කියන්නේ වචී සංස්කාර. වචනය පිටකලීමට හේතු බොහෝතන සංස්කාර ධර්ම කියන එකයි වචී සංස්කාර කියන්නේ. විශේෂයෙන්ම විචක් විචාර දෙක ධර්ම දෙක. ඒ දුක්ඛ සංස්කාර කියලා වචනයක් තියෙනවා. චිත්ත සංස්කාර කියන්නේ සංඥා වේදනා දෙකට විශේෂයෙන්ම සංඥා වේදිත නිරෝධය කියලා මම ඇහැලා තියෙන දුක් සමාපත්තියක් කියලා එකක්. ඒ නිරෝධ සමාපත්තියේ සමවදින අවස්ථාවේදී සංඥාවත් වේදනාවත් දෙකම නිරුද්ධ වී යනවා. ඒ බව බුදුරජාණන් වහන්සේ දෝත්‍ර පිටකේ පුරාම පැහැදිලිවම පෙන්වන්න කරතියි. එතකොට චිත්ත සංස්කාර කියන්නේ සංඥා වේදනා කියන ධර්ම දෙක. එතකොට කාය සංස්කාර අපට අදාළ වචනේ. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. මේ කාය සංස්කාර කියන එක අපි ජීව අන්තවත්ින් ප්‍රගුණ කරන විට මේ ආස්වාද පාස්වාද කියලා නෑ මේ කියලා දක්වන්නේ ඒක මෙතෙන්ට අදාළ නොවන බව. කාය සංස්කාර කියන්නේ මේදී ආස්වාද පාස්වාද සංසිඳීම ඇතිවන හතරවන ධ්‍යානය නෙවෙයි. මේ ධ්‍යාන හතර ධ්‍යානයේ සමත වශයෙන් හෝ විපස්සනා වශයෙන් සිටපත් වුවත් සමාධියේ සිටට රූපකය දෙන්නේ ඇස් දෙක පියාගත්තත් රූපකය දෙන ආකාරය වැටෙනවා සිටට එතන කාය සංස්කාර ධර්මයක් දෙනවා මෙතන මේ විදර්ශනා වශයෙන් මේ භවනා ප්‍රගුණ කරන විට කාය සංස්කාර සංසිඳනවායි කියන්නේ ඔය තත්ත්වයක් මුමාගේ ඒකේහා තත්ත්වයක් ඒ කියන්නේ සමාජයේ පිටක රූපක ආස්තන පාස්තක පන්නක් නෙවෙයි. සමාජයේ මල රූපස්කන්ධය තුන සම්පූර්ණයෙන්ම නොතේරේ. සම්පූර්ණ චිත්ත රූපයක් බවට පත් වෙනවා. ඒක පළවෙනි අරූපාවක ධ්‍යානයේ සතු වේදන තත්ත්වයක් සමගලසින් භාවනා කරන විට ඒ පෙර තත්ත්වයක් නෙවෙයි. විදර්ශනා වශයෙන් භාවනා කරන විට සිත ශූන්‍ය තත්ත්වයකට පත් වෙන විට උද්ගතන තත්ත්වයක්. මෙන්න මේ තත්ත්වයේ ඇතිවීම තුළින් තමයි අර රූපකාය සංස්කාර සංකේතය කියන්නේ. එතන කාය සංස්කාර කියන එකට රූප ගාමකාර විද්‍යාව නෙවෙයි නාම සංස්කාර සංකත දෙනවා. එම නිසා රූපකායේ සංස්කෘතියකට අමතරව සමාගයේ නාමකය පොලසින්ම නිරුද්ධ වී සංසිඳීම් යන පස්සක් අත්දකින්නට ඕන ඔන්න ඔය නාම අනුකම්පණය දෙකම නිරුද්ධ වී සංකීර්ණ සත්‍යයක් බුද්ධ ධර්ම කල්ලි තමයි අපට නිර්වාණ ධාතු සාක්ෂාත් කරගත හැකිවන්නේ නිවන පිට ධර්මමයි. මිනිසා මේ භාවනා බුදුරජාණන් වහන්සේ කෙලින්ම නිවන එන්න නිවනට යොමු කරමින් ඉදිරිපත් කරන ලද භාවනාවක්. ඒ පස්සංගයන් කාසංකාරං අත්ථ සාමයේ සික්ඛදී පස්සං සාමයේ සික්ඛදී කියන එකෙන් අදහස් කරන්නේ සමාධි නාමකය සහ රූපකය සංසිඳන වෙලන් කියපු ආකාරයෙන් සංසිඳෙන්නේ අදිශීල අධිචිත්ත අධිප්‍රඥා කියන ත්‍රිපක්ෂා ධර්මයන් පූර්ණේ වන ආකාරයෙන් මේ භාවනාව කළ යුතුයි කියනවා. මෙන්න මේ කොටස් හතර තමයි කායන පස්සනාව විස්තර කරන විට සතර සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සති භාවනාව විස්තර කරන කල්හි දක්වා ඇත්තේ. මේ පිළිබඳව විනයට දැන ඇතුනේ න්‍යායාත්මක ඒ පිළිබඳ දඩේක කර්ම පිළිබඳ අවබෝධයක්. මේක ප්‍රායෝගික වශයෙන් ප්‍රගුණ කරන ආකාරයේ දැන් අප ප්‍රකාශ කරනවා. මේ ඥානපාත සමාධි භාවනාවේ කායානුපස්සනාව පමණ නෙවෙයි චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව වේදනානුපස්සනාව කියලා අනුපස්සනාවක් තියෙනවා සෑම අනුපස්සනාවක්ම වැඩෙන ආකාරයෙන් ඒ දර්ශ ආකාරයකින් ඥානපාත සති භාවනාව ප්‍රගුණ කරන්නට ඕන. අපි මේ විස්තර කරන්නේ කායානුපස්සන ප්‍රතිපදිපත්තාන කායානුපස්සන විස්තර කරන නිසා කායානුපස්සනට අදාළ කොටස. චිත්තානුපස්සන, වේදනානුපස්සන කියන චිත්තානුපස්සන විස්තර කරන විට වේදනානුපස්සන විස්තර කරන විට වේදනානුපස්සනට අදාළ ආනාපානසති සමාධි භාවනාවේ කොටස් හතරක් චිත්තානුපස්සන විස්තර කරන විට ඊට අදාළ චිත්තානුපස්සන සම්මාන ආනාපානසති සමාධි භාවනාවේ කොටස් හතරක් ධම්මානුපස්සනා විස්තර කරන විට ධම්මානුපස්සනාවට අදාළ වන්නා වූ ආනාපානසති සමාධාවනායේ කොටස් හතරක් විස්තර කරනවා. දැන් අපි මේ ආනාපානසනාවේ කොටස් හතර කාය උපවතෙන් සිටේ සිදුත් බැරි යකද කියන කාරණාවයි අපි දැන් කරන්නේ. මේ කරුණ ටික මතක තබාගෙන ඒ විදිහට භාවනාවේ නියැලෙන්නට ඕන. මේ දක්වා කියපු කණ තුළින් න්‍යායාත්මක පසුබිමක් මේ ඇයිද ධර්ම අවබෝධයක් පමණයි ඇති වෙන්නේ. එතකොට මේ ආනාපානසති සමාධි භාවනාව තුළ ඔය කියපු ආකාරයෙන් නාම සංස්කාර සහ රූප සංස්කාර සංසිඳුනේ නිරෝධයට පත් කරවන්නේ නිර්වාණ ධාතුව අත්දැකීමට උත්සාහ කරන යෝගාවචරයා විසිනි. මුල්ලින්දලන ආනාපානසති සමාධි භාවනාව බාහිර වෙන වාඩි වෙන සෑම අවස්ථාවකදීම කළ යුතුයි. ඒ කියන්නේ සතෝ අස්සතේ සතෝ පස්සතේ කියන තැනින් පටන් ගන්න. එකපාරට නැදීම පටන් ගන්න නෑ. සිහියෙන් යුතුවම ආස්වාද කරනවා සිහියෙන් යුතුවම ආස්වාද කරනවා මේක අපි විස්තර කළානේ මේක ප්‍රථමයෙන් කෝරකොට මුල කරලා ඊට පස්ව සිහියෙන් යුතුවම ආස්වාද ආස්වාද කිරීම කරන ඒක අවස්ථා තුනකට දෙක කරන්න කියලා අපි දෙන්නම් කළා නැවත කියන දුක්පත් ගන්නවට සමාගෙන පාඩක සඳහා අලෙන් මාස්වාද ආස්වාද කරුණ කරමින් භාවනා කරන විට හිත පිට යනවා නම් පරිකරම වචනයක් යොදාගන්න කියලා කියනවා. බුද්ධෝ කියන වචනේ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියන වචනේ විනාඩි 15ක් ඉස්සර පණකාරයක් වතන් වශයෙන් සිතලා හිත පිට යන්නේ නැතිව බුද්ධෝ කියන වචනේ ආනාපානයට සම්බන්ධ කරන ආස්වාද දෙක බලන බුද්ධෝ කියලා සිතන ආස්වාද දෙක බලන බුද්ධෝ කියලා සිතන මේ විදිහට නැවතනේ බුද්ධෝ බුද්ධෝ කියන වචනේම ආස්වාද ආස්වාදයට සම්බන්ධීකරණය කරන්නේ එහෙම හිත පවත්තන විට තමාගේ පිටට යාම බොහෝ දුරට නවතිනවා. මෙන්න මේ පිටට යන්නේ නැතුව ආකාශ පාස්කාශයන් පිට පිටවන්නට හැකියාව වුණාට පසු බුද්ධෝ කියන වචනේ අයින් කරනවා. ඊට පස්සේ ආස්වාද දෙස් බලන ආස්වාද සහ ආස්වාද දෙස් බලන ආස්වාදයේ කියන තුන් පැත්තෙන් භාවනා කරනවා. මෙය හොඳට කරන්න පුළුවන් වූාට පසුව සිතට කියන්නේ නැති නැතුව භාවනා කළ හැකි කල්හි ඒ ආස්වාද ප්‍රාසාස කියන වචන දෙකක් අයින් කරලා ආස්වාද ප්‍රාසාස සිදුවන ආකාරය දෙක පිටින්ම බලන්න සිටිනා පිටින්ම සිත ඒක ආස්වාද ප්‍රාසාස වදින තැන තේරෙනවා එන්නම සිතට බාගෙන ආස්වාද ඇතුළේ නැති ආස්වාද සිදුවන හැටි දෙක පිටින් බලන්න සිටිනවා මේක තමයි සෝපතෝ අත්ථදී සතෝ පස්සති කියන පරිදි මේ කොටස කරන විනාඩි 34ක් හෝ 56ක් හෝ සම්බන්ධ සිට ආස්වාද ප්‍රාස්වාද නොතේක්ම වගේ සංසිඳී දැනටෙන්න කරනවා නම් ඉතාම හොඳයි. ඒ කියන්නේ සමාහට ආස්වාද ප්‍රාස්වාද නොතේරීම නැති. එන්න මේ කොටස කරනකොට පළවෙනි අදියර සම්පූර්ණ කළා වෙනවා. ඊට පස්සේ ඒ එකම දීගන්නාචලන්තෝ දීර්ඝාස්වාද දීර්ඝ ප්‍රාස්වාද සිදු කරන්නේ අර ගිය සතියේ පෙර සතියේදී අපි දැනුම් කළ පරිදි භාවනාව කරන විනාඩි 5ක් කාලයක්. ඒදී නාම කයස රූප කය වෙනස් වෙන ආකාරය පංචස්කන්ධය වෙනස් වෙන ආකාරය අත්දැකීම් භාවනා කරලා තියෙනවා. මොකද සමාධිය පිට සම්බන්ධව සමාධියපත් වීම නිසා මේක ගානේ කලාට පසුව සිද්ධි වශයෙන් ආස්වාද ප්‍රාප්ත කරන ඒකට සියොම්ම ගන්නේ ඕනෑ එසා පරම කරමක සුළු ඕනෑකම අවශ්‍යතාවයක් ඇති කරගෙන ඒ සිද්ධි වශයෙන් ආස්වාද ප්‍රාප්ත ගන්නේ ආස්වාද කරන සිද්ධි වශයෙන් ආස්වාද කරන ගැටිය රූපකය දෙස බලනවා සිද්ධි වශයෙන් ආස්වාද කරන ගැටිය රූපකය දෙස බලනවා ආකාරයකට බලනවා. මේවා වෙනස්න ආකාරයෙන් පැහැදිලිව අත්දකින්නට පුළුවන් වෙනවා. මොකද අර දීර්ඝයෙන් මානසිකාභාව කිරීමේ ප්‍රගුණතාවය ඒ තුළින් අත්දැකීම සමාජ ඇති නිසා. මේක හොඳට ප්‍රගුණ වුණාට පස්සේ දීර්ඝ වශයෙන් ආස්වාද ආස්වාද කරලා කරලා ඒකම සිටි වශයෙන් ආස්වාද ආස්වාද කරන භාවයෙන් මාරු මේකේ මේ කරේට වන්නේ කොයිතරම් වේගයෙන් මේ රූපස්කන්ධය සහ නාමස්කන්ධය වෙනස් වෙනවද කියන එක අත්දකින්නට මෙන්න මේක දෙවන අවස්ථාව. මේවා ප්‍රබල කළ නිසාන සංස්කාරපත් සංවේදී කියන එක පහතෙන් කරන්නට පුළුවන් වෙනවා. මේ තුන්වෙනි අවස්ථාවට බලන්නේ මුළු කය මුළු රූප කය මුළු නාම කයම අරමුණු කරගෙන කරන භාවනාව ආස්වාද ප්‍රාසාස ස්වභාවික වශයෙන් සිදුවෙන්නට හරියන්නේ හෝ නැත්නම් කාර්යයම අපේක්ෂාවක් ඕනෑකමක් ඇතුව ආස්වාද ප්‍රාසාස සිදු කරන්නේ හෝ මේ භාවනාව කරන්න පුළුවන්. එහිදී ආස්වාද කරනකොට මුළු රූප කය දෙසම වරක් බලනවා. ඊට පස්සේ මුළු නාම කය දෙසම වරක් බලනවා. මේ නාම රූප දෙක පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති වුණාට පස්සේ මේ නාම රූප දෙක කෙරෙහි එකවයි බලන්න පුළුවන්. ඒ කියන්නේ රූපස්කන්ධයේ ස්කන්ධයෙන් එන්නේ නාමස්කන්ධේ පාටිනවා. අන්නේ නාම රූප දෙක කෙරෙහිම අවධානය යොමු කරන එකවර නාම රූප දෙක අත්දැකීම අත්දැකීමේ ආකාරයෙන් ඒ දෙක බලන්න තිබෙනවා. දැන් උදාහරණයක් අපි ගන්නවා. මේ අපි හිතමු පාරක් දෙන්නේ බෙල්ලෙන් එකට අල්ලලා ගැට ගහලා තියෙනවා. ඒ මරක් දෙන්න එකට ගැට ගහලා ඇති නිසා එක හරකට පස්සට යන්නයි අනිත් හරකට ඉස්සරහට යන්නයි බැහැ. හරි එක හරකට ඇවිදින්නයි අනිත් හරකට නවතින්නයි බැහැ. මේ කාර්යයකට වේගයෙන් යන්නයි අනිත් හරකට ඊට වඩා අධි වේගයකින් යන්නට හැකියාවක් නැහැ. ඒකම හරතන් දෙදෙනාම එක විදිහට ක්‍රියාත්මක වන්නට ඕන. මෙන්න මෙතනින් මේ රූපස්කන්ධයක් නාමස්කන්ධයක් දෙකම එකම දෙක ක්‍රියාත්මක වන ආකාරයේ දකින්න අපිට භාවනා කරන්නට හැකියාවක් ලැබෙන විට අර නාම රූප දෙක සහ චිත්ත කියන ධර්ම දෙකම ඒකීය ධර්මයක් බවට පත් වෙන දෙකම එකක් බවට පත් වෙන එතන තමයි ඒකාන්තතාවය ඇති වෙනවා කියන්නේ. අපි ඒකත් බාහිරින් කලින් විස්තර කරන්නේ. දැන් වෙන උදාහරණයක් කියන්න. අපි හිතමු බැලුම් බෝලයක් පින්බනවා බැලුම් බෝලේ ගුණම් අරගෙන හසුරනවා. මේකේ මේ සිංහිතින්ගේ උපදේ යන බැලුම් බෝලේ දෙක ඒක රූපස්කන්ධය. ඒ දෙක දෙකෙන් බලනවා අර මුලදී දැකපු සිංහලන ස්වરૂපයේ දැකපු සිදනේ ඉතිහාස දකින්න ඉතිහාස දකින්න ඉතිහාස දකින්න මොකක්ද මොකක්ද මේ බැලුම් බෝලේ ඉතිහාසයේ සිංහිතින්ගේ යන විට ඒ දකින සිතු ඒකට ඇදිලා ඒකහා සම්බන්ධ වෙලා ඉතිරියෙන් ඉතිරියෙන් පහළ වෙන ආකාරයෙන් තේරෙනවා. හැටි වෙන එක මේ විදිහට. මේ බැලන් වලේ පහළට පහළට හැදීමේ හැකිය කියන විට අර පහළට පහළට දක්න ඒ බැලන් වලේ නැති රූපේ දක්න සිතත් පහළින් පහළින් පහළින් එකට දෙකම ඒකාබද්ධව ක්‍රියාත්මක වෙන ආකාරයක් මෙන්න මේ ආකාරය. මේ ආස්වාස් ආස්වාස් භාවනාව අපි ප්‍රගුණ කරන විට මුළු කයකෙන් ආස්වාස් ආස්වාස් පැතිරීම භාවනා කරන්නේ පැතිරෙන ආකාරය දක්නේ මුළු කයම ඉදිරියට ඉදිරියට යනවා ඒ ඉදිරියෙන් ඉදිරියට යන රූපකය දකින දකින සිත් නිවි නාමකය ඉදිරියෙන් ඉදිරියෙන් ඉදිරියෙන් යන රූපකය සංකල්පක එකයි නාමකය මේ දිහා රූපකය එකයි නාමකය මේ විදිහට ඉදිරියට ඉදිරියට ඉදිරියට රූපකය යහට යහට යන ඒකම ඇලියෙමු ඒකම දැනි ඒකම සංයෝග වී නාමකය ඉදිරියට ඉදිරියට පහළ වෙන පහළ වෙන මේකත් දකින්න පුළුවන් පහළට ගමන්තරණය දත්තාස්පාත කරන එක පංචස්කන්ධ රූපස්කන්ධයේ මෙන්න මේ ආකාරයෙන් පහළට පහළට ඇති වෙන ආකාරය නාම රූප දෙකම එකවර පිළිවෙන ආකාරය එකවර අනිත්‍ය යන ආකාරය අපට අත්දකින්න පුළුවන් වෙනවා මේක අත්දකින්නට නම් අර කලින් කියපු කොටස් ගැන හනා ප්‍රබල කාලයක් තිබෙන්න ඕන සමාධිය ධර්ම දියුණු දියුණුවලා තියෙන ක්‍රම ප්‍රඥාව දියුණු වෙන්න ඕන නැතික මොකට බලන්න අපහසු වන්නට පුළුවන් ඉතින් ඒකත් ඒ බලතලා සිටින විට නාමයේ සහ රූපයේ කියන කොටස් දෙකම සෑම තැනක් ගන්නෙ නෑ වෙනස් වී වෙනස් වී යන ආකාරය දැක දැක සිටින විට සමහර යෝගාවචරයේ කොට මේ සෑම මොහොතක් පාසා මේ රූපස්කන්ධය වෙනස් වෙනාය සෑම මොහොතක් පාසාම නාමස්කන්ධයත් මෙලෙසින් වෙනස් වෙනාය මේක මේ තිබුණු නාම රූප දෙක ඊළඟට නැගෙන්නේ නැහැ නේද එහෙමනම් මේකේ නිත්‍ය වශයෙන් ගැනීමද ආඥාවක් හෝ මනසියා ගැනීමද ධර්මයක් සීතවන්නේ නැහැ නේද කියන අවබෝධය කියන්නේ සෑම ස්තනයක් ගන්න රූපස්කන්ධය නැති නැති යනවා. සෑම ස්තනයක් ගන්න නාමස්කන්ධය නැති නැති යනවා. ඉන්නකනම් මේ නැති නැති ස්තනයක් පාසා අනිත්යෙන් අනිත්‍යයට පත්වන මේ නාම රූප ධර්ම දෙක තුල මම හෝ ආත්ම වශයෙන් හෝ ගැනීමට කිසිම ධර්මයක් කිසිම නැහැ තේරෙන්නේ නැහැ නේද කියන අවබෝධය හිතනවා ඒ පත්‍යස් අවබෝධය හදවතට දැනෙන විට සමහර කෙනෙකුට සමහර යෝගාවචරයකට ඒ නාමයක් නෙමෙයි කියලා රූපයක් කියලා කියන නාම රූප දෙකම එකවර නෙමෙයි කියන සත්‍යයක් අත්දකින්නට පුළුවන්කම ලැබෙන්නේ හැකියකම පිළිගන්න. නාමයක් එකවර නෙමෙයි යන රූපයක් එකවර නෙමෙයි යන නාම රූප දෙකම නෙමෙයි හිතට කිසිම දෙයක් අරමුණ නොවේ හිතට සිත් රූපයකට සුළු වේලාවක් පස්සේ පවතින අවස්ථාවක් එනකොට අත්දකින්න පුළුවන් වෙනවා. මේ අත්දැකීම අත්දැක්කොත් අපහම මේ උපදෙස් ලබා ගන්නට ලැබෙනවා. පෞද්ගලික වශයෙන්. ඒක තවත් යෝගාවචරයකට මෙහෙම නෙවෙයි. මේ මේව අත්දකින්නට ඕනේ කියන හැඟීම විතර බහනා කරන්න එපා. හොඳ මතක තියාගන්න. අපි මේ අත්දැකීම් එකක් දෙකක් විස්තර කරන්නේ හැම යෝගාවචරයකට ඒ අත්දැකීම් ඒ ආකාරයෙන් එන්නේ නැහැ. මේ ඉන්න යෝගාවචරයට සමාජයේ පුරුදු පාරමී ශක්තිය ඒ කියන්නේ සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥාය මොහොත ධර්මයේ මේ ප්‍රබලතාවය මත විවිධ අත්දැකීම් ලබන්නට පුළුවන්. අපි මේ කියන්නේ එකක් දෙයක් තමයි. ඒ නිසා මේ අත්දැකීම් ලබන්න ඕනේ කියන අපේක්ෂා සම්පූර්ණයෙන් හැරලා අත්හැරලා සමාජයේ පාඩේ සමාධි භාවනා කරගෙන යෑමයි ඉදෙන්නේ. මේ විදිහට නාමය සහ රූපයේ දෙකම වහවහ වෙනස් වෙදී වෙනස් වෙන ආකාරයේ දකින්න භාවනා කරන සමහර යෝගාවචරයේකට රූපස්කන්ධයේ නිරුද්ධ වී නිරුද්ධ වී ගොස් සම්පූර්ණයෙන්ම සිතට නොපෙනී යන්නට පුළුවන්. සිත පමණක් හේතුවන තත්ත්වයක් රූප නිරෝධයකට සිතපත් වෙනවා. ඒ කියන්නේ රූපය සම්පූර්ණයෙන් සිත දාගන්න නෙවෙයි රූපයේ තියෙන බවත් තේරෙන්නේ නැතුව ඇත්තට කියන්නේ කියන රූපයේ තියෙන බව තේරෙන්නේ සම්පූර්ණ දෙවනහල සම්පූර්ණ අභිවකාශයක් වෙන සත්‍යයක් වෙන වෙන සත්‍යයක් උද්ගත වෙන ස්වરૂපයක් අත්දකින්න පුළුවන්කම ලැබෙනවා. මෙන්නදී සමාධියේ නාමයේ පමණයි මේ නාමයේ දෙතම ඒ නාමස්කන්ධයේ දෙතම බලාගෙන සිටින විට ඒ නාමස්කන්ධය පවා සෑමසනයක් පාසම් වෙනස් වෙවි වෙනස් වෙවි යනවා නේද ඒකෙත් මම කියලා ගන්නට කිසි දෙයක් අත්දකින්න ඇතිවන්නේ නැහැ නේද තේසවන්නේ නැහැ නේද කියන අවබෝධය ඇති වෙන විට සමහර විට නාමස්කන්ධයක් නිවි ගන්නත් පුළුවන් ඒක නාමයේ සහ රූපයේ කියන දෙකේම නිවි යන්න දකින්න පුළුවන් මේකේ මේ අත්දැකීම ලක්දැක්කත් අපහාමයේ පෞද්ගලික උපදෙස් ගන්න උපදෙස් ලබා දෙන අයගෙන් හෝ උපදෙස් ලබා ගන්න කටයුතු කරනවා. මේ විදිහට කටයුතු කිරීම තුළින් අර නාම රූප කියන දෙකේම නිරුද්ධ වියාමක්, තේරි නැත්නම් වියාමක් අපට අත්දකින්නට පුළුවන් වෙන මේ විදිහට කටයුතු කිරීම තුළින්. නැවතිපා පිටින් ප්‍රකාශ කරන මේ කාර්යයේ පැත්තට ප්‍රගුණ කළ යුතු ආකාරය සතෝ වාස්තුන් පතෝ පතේ ඉතින් මේ මෙතන ආස්වාද පාපාත ගන්න කොට කරන ආස්වාද පාපාත සම්පූර්ණයෙන් වාගේ තමයි මොතේ යන තේමාවක කරනවා නම් හොඳයි. ඊට පස්ව මේ සතියේ පෙර විස්තර කළ පරිදි දීප වශයෙන් ආස්වාද පාපාත සිදු කරමින් ඒ නාම රූප දෙකේ වෙනස් වීම දැකලා කාමද වේලාවක් පමණ කරනවා. ඒ හොඳටත් දැන් පාඩ දකින්නට ලැබුවාට පසු පිටිපස්සෙන් ආස්වාද පාපාත කරමින් මොතේ ඒකේ දීනාම රූප දෙක වෙනස් වෙන ආකාරය දක්වන මේ දෙකම අත්දැකාට පස්සේ වරදී සවයෙන් සහ ඊළඟට ප්‍රතිවතෙන් ආස්වාස්වාස්වා සිදු කරමින් වහ වහ වෙනස් වෙන දීකින් දීකින් නාම රූප වෙනස් වෙන ආකාරය දැක්කාට පසුව මේ දෙවෙනි අවස්ථාව මුළු කයම අරමුණු කරගෙන මුළු ආස්වාද සම්පතය මුළු නාමයයි අරමුණු කරගෙන භාවනා කරන්න පටන් ගන්න. මොකද මේකේ එක දකින්නට පුළුවන් අර ජීවිතවත් වෙනවා පිටවත් වෙන පෙර භාවනාවේ අධ්‍යක්ෂණ මත පීඩා භාවනා කරන නිසා මේදී නාමය සහ රූපේ එක වෙනම වෙනස් වෙවි වෙනස් වෙවි යන ආකාරය දැක දැක දැක දැක භාවනා කරනවා. එවිට අත්දැකීමට පුළුවන් නම් දෙකකින් එකක් දෙකක් අපි පෙන්වන්න කලේ ඒක ලබා ගැනීමට නෙමෙයි අපි යන්නේ සමාජම පොදෝ සමාජම ආවේනිකෝ විශේෂ අත්දැකීම සමාජ අත්දැකීම පුළුවන් ඒක නිසා අපේක්ෂාවත් හැදලා ওই විදිහට භාවනාව කරගෙන කරගෙන යන්න. ඉතින් අද පමණක් නෙවෙයි ඉතින් සති දෙකක් තව කාල තියෙනවා මිනිස්සුන්ට ගියාට පස්සෙ අඩු වශයෙන් දවසකට පැය දෙකක් වත් මේ විදිහට භාවනා ප්‍රගුණ කරන්න. මෙන්න මේ විදිහට භාවනා ප්‍රගුණ කරන පරිදි යම් කෙනෙකුගේ මේ නිවන යෑමද අවශ්‍ය ධර්මද සද්ධා සමාධි ප්‍රඥා වෙන ගුණ ධර්ම දිනුවොත් මේ භාවනාව තුළින් නිර්වාණ ධාතුව මේ ජීවිතේදීම සාක්ෂාත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. එසේ නොවනවා නම් තව අනිපාඩකමා කළ තියෙනවා. ඒ නිසා ඊළඟ දේශනාවලදී අපි කියන්න කරන්නේ අදහස් ගන්න පංචස්කන්ධය බුදුරජාණන් වහන්සේ 11 ආකාරයකින් විමත නිසා භාවනා කරේතු ආකාරයක් දෙනුම් කරලා තියෙනවා. ඒ 11 ආකාරයකින් සංදේශනා ටිකක් කරන්න අදහස් කරනවා. ඒ 11 ආකාරයෙන් පංචස්කන්ධයේ විමසීමක් කළාට පසුව මේ විදිහට භාවනා කළොත් ඇත්තෙන්ම කෙනෙකුට නිර්වාණ ධර්ම සාක්ෂාත් කිරීමට ඒක ඒකාන්ත වශයෙන්ම නිතර වශයෙන්ම හේතු වෙනවා. ඒ නිසා මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ කුසල ශක්තියක් ඒ වගේම මේ අයගේ භාවනාවේ දිනීමේ තුළින් මේ ජීවිතයේම වහවහාම නිවන සම්පූර්ණයේ වාසනා ශක්තිය ඔබ සම්පූර්ණ අත්පත් වේවා කියලා ආශිර්වාද කරමින් මේ දේශනාව මෙතනින් ඉගෙන ගන්න ඔබ සම්පූර්ණ මාර්ගමත්පත් වේවා දැන් අපි පොරොත්තු සිදු කරමු සූත්‍ර භාවනාවේ විදිහට